අද සාමාන්‍ය කියන ශාස්ත්‍රාව පිළිපැදීමට අපි බලාපොරොත්තු වන දීර්ඝ දේශනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ අනුශාසනාවෙන් පස්සේ මෙයාට පෞද්ගලිකව භාවනා උපදෙස් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඊයේ කරනට භාවනා පිළිබඳව උපදෙස් දීමට අපි බලාපොරොත්තු වන්නේ. යම් කිසි කෙනෙක් යම් කිසි අත්දැකීමක් ලැබුවා නම් මේ භාවනාව තුළින් අපිට ප්‍රකාශ කළොත් අපිට කියන්නට පුළුවන් එන්නේ හට කොහොමද භාවනාව විකටම කරගෙන යා යුත්තේ කියන කරුණ. ඒකේ මේකේ අනුශාසනාව ක්‍රීමට ප්‍රථමයෙන් අපි පොඩි කතාවක් ධම්ම කතාවක් කියන්නේ. මම ඉස්සෙල්ලා මෙයක් කපනවා බලන්නට ගියේ දැනට අවුරුදු 24කට පමණ උනේ. කියන්නේ මහා මහණෙක්ගේ සම්මෝහ. ඊට පස්සේ දැන් මේක පපෙන්දෙන් දිනක් තිබුණේ තරුණ කාන්තාවගේ මළමියක්. මගේ සවස්වැලන අද උදේ 9ට පස්සනවා වගේ තත්ත්වයක් කිසිම නිදාගන්නවා. මළමියක් වගේ තියෙනවා. එයාල මේ මිනිහ කපන්නේ ඉස්සලා ඇඟේ තියෙන ඇඳුම් ඔක්කොම ඉවත් කළා. ඔයත් කරනකොටම ආයෙ රාග සිතක් ආවා. ඒක තප්පර දීපයයි පැවතුනේ මොකද ඊට ඉස්සෙල්ලා ඒ මලමිනේ අනිත් පැත්තට ඒ කපන කුජල පෙරලා. පෙරලනකොට පසුපසින් අසූටි ඈස් ගැලගිලා. භාගයක් එනවා. මේ මනුස්ස වතර භාගයක් මේ අරගෙන එකට ගැහුවා. මගේ රාගකත කොහේ ගියාද කියන්න දන්නේ. විනාඩියක් නෙවෙයි තප්පර ගන්න එකවසේ. ඊපස්සේ මේ මනසේක කැපුවා ඉතින් ඔක්කොම බලන්න හිටියා. පස්සේ මම දැන් කොටියට ගියාට පස්සේ කල්පනා මට සිහිපත් වුණා අවබෝධ වුණා මේ කාන්තාව මට මේ කාලේ ලැබුණා නම් මේ ඇතුලේ තියෙන දේවල් ගැන කිසිම මට අවබෝධයක් නොතිබුණ නිසා මේ කාන්තාවක් මට අවකාශ දුන්නා නම් සමහර විට යාකට වෙලඳගෙන ඕන දෙයක් කරන්න තියෙනවා. මේකම අදහසක් ආවා මේ ගෑණි මැරෙන්න ඉස්සෙල්ලත් මේ ජරාවම නේද ඇඟ ඇතුලේ තිබුණේ. මෙන්න මේ අවබෝධය ඇති වෙනකොටම සිත සාන්ත නිවියාමකට පත් වෙනවා. හොඳ සමාජ දක්ෂය. මම මේ කතාව කිව්වේ මේ අය දැන් මේ දර්ශන වලින් දැක්කා මේ ශරීරයේ ඇතුලේ තියෙන විවිධ අපිරිතර කොටස්. විශේෂයෙන්ම ඒවා එළියට අරගෙන දාලා තියෙන කොටස්. ඒවා දැක්කට පස්සේ මෙයාට කල්පනා වෙන්න ඕනේ මේ වගේම කොටස් නේද මගේ ශරීරය තුල තියෙන පණ තියෙන ආයේ ශරීරය තුල තියෙන්නේ මේක මෙවැනිම කොටස් නේද කියන අවබෝධය ඇති වෙනට. අපට ඇති කර දෙන්නට බෑ සමාගයේ පිට තුළින් නිරායයෙන් ඇති වෙද්දී ඉතින් ඇතිවෙනවා නම් ඇති වෙනවා නම් මා හිතන්නේ මේ ඇත්තත් අර මට ඇති වුණ ආකාරයේ ශාන්ත නියාමකට සිතපත් වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉස්සර කතාවක් මා කියන්නම් මේ කාලේ මම මිනිහක් කපන්න බලන කර්ම අවස්ථාව අවශ්‍යතාවයක් වෙන ආසාව තිබුණා. ඉතින් මගේ යාළුවෙක් උනාක් මැරුණා. හදිසි ඇක්සිඩන්ට් එකක්. ඒ පස්චාත්මන පරීක්ෂණයට ඇතුල් වෙන්නට මට ඉඩ දුන්නේ නැහැ. ඒකේ වෙලත් අපි මේ මලමිනිය මාස්දානේ මාස්කාරාවට ගෙනිච්ච එම්බාම් කියන්නේ. ඒ මිනිහට ඊට පස්සේ එම්බාම් සංතනට මට යන්න ඉඩ දුන්නා. දැන් මේ උපය දැකලා ඇති මේ මනමිනිය කකුලක පස්සේ රතුලේ තියෙන බුදා ජරාවේ එළියට අරගෙන තියෙනවා. මේ ඔක්කොම ආපහු වැඳ ඇතුලට දාලා ගෝණ කට්ටකින් වාගේ මහන. මහල තමයි මේ බාර දෙන්නේ නේද? අර ඔක්කොම ජරාවද. සමහර විට ඇඳගෙන ඉන්න ඇඳුම් වල ගෑවිලා තියෙන ජරාවත් සමග ඒක ඇතුළටම කොටනවා. ඉතින් මේ එම්බාන්සන්ට ගියාට පස්සේ අර Java කොටස් ඔක්කොම සැත්තකට විශ්කරා. දැන් මොලේ තියෙන කැටිත් නැහැ ඉස්පත් විතරයි තියෙන එකත් බඩ ඇතුළට දාලා මහලා තිබුණේ. දැන් තියෙන්නේ හැමයි අර එකකට දෙකයි ඉස්පත්යි. ඉතින් මේකට බයිසිකල් පම්ප් එකක් වගේ විශාලයකින් බෙහෙත් 10000 තුන් පාරක්. ඒ ළඟම තිබුණා ලී බඩු හදන ලී බඩු සාප්පුවක්. මේ කියන්නේ ලතු ගෑවට පස්සේ නම් මේක ඇඟ තියෙනවා මේ ඔක්කොම ගෙනල්ලා බඩ ඇතුළට පුරවල පද කරනවා. අද කරලා තද කරලා උඩින් ඒක මේවා කළා. මලමින් වල සංගන ඇඳුමක් තියෙනවා. ඒ කියන්නේ ඇඳුමෙන් භාගය යටපැත්ත නෑ උඩපැත්ත විතරයි අඳවන්නේ. එහෙමයි ඒ සාප්පු වල තියෙන ඉඳලා තමයි මම ඒක දැනගත්තා. යටපැත්ත මොකුත් නැහැ උඩපැත්තේ විතරක් ඇඳුමක් තියනවා වගේ පේන්න හදලා. මේක අන්දලා මලමිනිය පෙට්ටියට දාලා ඉස්සරහට ගෙනියුවාට පස්සේ නෑදෑයෝ ඇවිල්ලා අනේ මගේ අයියා මගේ දුව කියලා හඳනවා මම එයා ගාවට ගිහින් කිව්වා. ඔතනගේ මගේ අයියා මගේ පුතා කිව්වට ඔක්කොම තියෙන්නේ යතු ගාපු ලීකු ගොඩක් ඇත ලීකේන් ගොඩක් ඇත. අර යතු ගෑවට පස්සේ ඉන්න පොඩි පොඩි ඒ ගොඩක් ඇතුලේ තියෙන්නේ. මට ඒක පැහැදිලිවම ඒ හිතට කන වැඩි ගිය එකක් ඇත්තම මේ ඒ ඇයිද කියන්නේ. නමුත් ඒ ඇයිද ඒක පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒකම කාදානවා. ඒ මේකට ඒ යක්ෂ කෑලි දැකලා මට මේක ඇතුලේ තියෙන යක්ෂ ගොඩක් මෙතන මම කියලා මගේ කියලා නැත්තම් මගේ සහෝදරයෙක් කියලා කියන්නට දෙයක් නැහැ කියන අවබෝධය නිරායාසයෙන් ඇති වුණා වගේ. මේ ඇත්තත් මේ දර්ශනය දැක්කාට පස්සේ පහළවන්නට ඕන මෙතන මෙන්න මොන නෑදෑක මැද්ද මෙතන මෙන්න මොන දුරෙක් පුතෙක්ද ස්වරූපයත් මේ තියෙන ඔක්කොම ජරාගොඩ වල නේද මේ ශරීරය තුළ තියෙන්නේ කියන අදහස අර කලින් තිබුණ සංඥා ඉවත් වෙලා මගේ පුතා මගේ දුව මම කියන ආදී සංඥා ඉවත් වෙලා ඒ සංඥාව ඒ කියන්නේ මෙතන තියෙන මේ දහජලා ගොඩක් වෙන සංඥාව ඇතිවන්නට ඕන. හරියට භවනා කරනවා නැති. මේ ඇතිුනේ නැත්නම් මේ භවනාෙන් ප්‍රතිඵලයක් ගන්නවා කියලා දැනසෙන්නට බෑ. මේ කතාව කියලා ඉවරෙන්න අපි මේ ශාස්ත්‍රණ වශයෙන් අද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ඒකේ අනුශාසනාව කියලා මා කියවා. මේ දක්වා අපි කායanusasනාවේ භාවනා කොටස් කීපයක් කළේ මලමිනේ අවස්ථා කීපයක් සහ මුලකුල් භාවනාව එතන කොටස් 10ක් ඒ වගේම මේ සතියෙන් උඩ වැඩ කළා නම් සති සම්පජන්ය කියන කොටස් දෙකක් කළා කොටස් 12යි. තව දෙකයි කායanusasනා භාවනාවේ දැක්කේ 14න් ඒ දෙක තමයි ආනාපාන සති භාවනාව සහ ධාතු මනස්කාර භාවනාව. එතකොට මේ ආනාපාන සති භාවනාවයි ඒකල් භාවනාවයි මිශ්‍ර කරලා කරන ආකාරයක් අපි දැන් කියන්නට බලාපොරොත්තු වෙන්නේ ඒක ඉස්සෙල්ලා හැඩ කියන්න ඕන. දැන් මේ අපි කියපු විදිහට භාවනා කළා නම් විශේෂයෙන්ම තමන්ගේ මනියක් දෙපැත්තේ මේ මේ පුදේට ගෑනු කියන මේ දෙක පුතිවලා සබාගෙන ඒක වෙන කරලා එවදින හැම වෙනකවා කියන්න එතකොට දැම්ම නම් මේ ඇයිද පැහැදිලිවම අවබෝධයක් ඇති වෙන්නට ඕන හරියට කරපු කෙනෙකුට ගහන්නේ කියලා කෙනෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ කියලා. දැන් මේ මේ දර්ශන වලින් දැක්ක මිනිහෙකුගේ හැමගලවක් කුසව රූපයේ කොත් ගැහැණියෙකුගේ සම්බලවල දක්වලා තියෙන ස්වરૂපය. මේ දෙක දෙක නැවත ඕන නම් මේ බලන්න බලලා තේරුම් ගන්න. මේ දෙකේ මොකක්ද ගැහැණිය කියලා මෙහෙ කියලා වෙනසක් වශයෙන් දක්නට ලැබෙන්නේ කියලා. මම කියන්නේ ඇහැට තේරෙන ආකාරයේ යම් යම් සුළුසුළු වෙනස්කම් තියෙනවා නැතුව නෙවෙයි. කියන්නේ ස්කට්ට ගත්තද ස්කට්ටේ ප්‍රතිකේමයේ තුනේ ස්කට්ට කියන්නේ ස්කට්ටත් අතර වෙනසක් තිබෙනවා. ඒ ස්කට්ටලෝ විද්‍යාත්මකව තියෙන වෙනස්කම් නෙවෙයි මා කියන්නේ. අර ඒ දර්ශනයේ තුලින් අපිට පුළුවන් ද දකින්නට මෙතන ගැහණයක් ඉන්නා පේනවා කියලා. ඒ දර්ශන දෙක නැවත මම ගියාට පස්සේ බලලා අවබෝධ කර බලන්න මෙතන ගැහණියක් නැහැ මිනිහෙක් නැහැ මේ මතු පිට හැමේ වැටිලා තියෙන නිසා තමයි මේ මුලා ඔක්කොම තිබෙන්නේ කියන පස්ස. එතකොට ඒ අවස්ථාවේ ගැහණියෙක් හෝ මිනිහෙක් නැති බවත් මම කියන කෙනෙක් නැති බවත් දැක්කොත් ඒ වෙන කෙනෙකුට ශූන්‍යතාවයකට සිත කිස්භාවයකට පත්වන්නට ඉඩ තිබෙනවා. කෙසේ නොවත් මේ භාවනා කරන විට සමහර අයගේ සිත සමාධියකට පත් වෙන අනිවාර්යයෙන්. මේකේ කෙලකුල් භාවනාව තුළින් ඇති වෙන සමාධිය. මෙන්න මේ සමාධිය අපට දැන් මේ ඉදිරියට කරන අපේ භාවනාවට බාධකයක් ඒක නිසා මේ සමාධියට පස්සනාට පස්සේ සිත නිසල වෙලා තැම්පත් වෙලා මොකක්වත් අරමුණ නැතෝ ඒ සාන්ති විදියට පවතිනවා. ඒක පවත්වා ගැනීම සුදුසු නැහැ මේ භාවනාව දැන් කරන් දැන් භාවනා කරන්න. හේතුව ඕනෑම භාවනාවක් තුළින් අපට සමාධියකට පිටපත් කර ගන්නට පුළුවන්. ආනාපානෙන් හරි මෛත්‍රියෙන් හරි ඔය කවර භාවනාවකින් හරි සමාධියකට පිටපත් කර ගන්නට පුළුවන්. නමුත් මේ සිල්පන භාවනාව කරන විට මේ ශරීරයේ තියෙන කොටස් රූප නිමිති වශයෙන් දැක්සනේ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ භවනා කිරීමෙන් පමණයි. නැත්තම් මේ සඳහා වෙනම ආයතනයක් ඇතුළු උත්සාහයක් ඇතුළු කරලා පුරුදු වුණ වෙන්නට ඕනේ. එනිසා ඒ සමාධියකට පත් වූ අය මෙතන සිටිනවා නම් අනිවාර්යයෙන්ම අධිෂ්ඨානයක් කරගත යුතු වෙනවා. මගේ සිත කිසිසේත්ම සමාධියකටපත් නොවේවා. සමාධිය ඇතිවීමට ප්‍රථමයෙන් සමාධියේ ශරීරයේ කියන රූප කොට රූප නිමිති වශයෙන් පමණක් දැක්වෙන්නේ වේවා. ඒ කියන්නේ මේ රූප නිමිති වශයෙන් දැක්වෙන්නේ වීම අත්‍යවශ්‍යයි. මෙයාට මා ඊයේ කියවා මේ මලමිනේක ඉස්සරහම ගලවන ආකාරය නැවත වස්න ආකාරය නැවත ගලවන ආකාරය නැවත වස්න ආකාරය බලන්න. මෙයාම හරියට මේක අවබෝධ කළා නම් දැක්කනම් ඕනෑම කෙනෙක් දකිනකොටම එක තැනකදී තමන්ගේ සිටින්න ඒ සම ඉවත් කරලා ඇතුලේ තියෙන මෙන්න මේකයි කියලා පැහැදිලිවම සිතට පෙනී යනවා පෙනී යනවා ඒක අත්දකින්නට පුළුවන් මේක අත්දැක්කොත් එහෙම අත්දකින්නට පුළුවන් නම් එවැනි කෙනෙකුට රාග සිතිවිලි වලින් තොරව ජීවිතේ ගත කරන්න පුළුවන් සත්‍යයක්. මොකද අනවශ්‍ය ආකාර රාග සිතිවිලි විශේෂයෙන්ම කාමච්ඡන්දේ වෙන නිවන්න භවනා කරන යෝගාවචයන්ට විශේෂ පරිපෝෂණයක්. එනිසා පරිපෝදයෙන් ඈත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ සඳහායි අපි මේ භාවනාව කියලා දෙන්නේ. එතකොට අර විදිහට සමා සමාධියකට පිටපත් කරගන්නේ නැතුව රූප නිමිති පමණක් ඒ කියන්නේ ශරීරයේ තියෙන රූප කොට ඇතුළේ තියෙන කොට ඇත් දෙක පියාගත්තාට පස්සේ ඇත් දෙක ඇරියාම පේනවා වගේ පේනවා. ඇත් දෙක පියාගත්තාම ඇතුළේ තියෙන රූප කොටස් ඔක්කොම දැක්කේ නේද? මේකයි රූප නිමිති බලන්නට පුළුවන් වෙන්නට ඕන කියලා තියෙනවා. දැන් මේක ආනාපාන සති භාවනාව හා සම්බන්ධ කරලා කරන ආකාරය දැන් අප කියන්නේ. හොඳට අහගන්න කරන්න පුළුවන් අය කරන්න ඉතා උසස් අත්දැකීම් ලබන්නට පුළුවන් අප මේ කියන විදිහට ඒ භාවනාව ප්‍රගුණ කරනවා. දැන් ආස්වාද ප්‍රසආස අරමුණු කරගෙන ආනාපාන සති භාවනාව කරන ලබන්නේ පරමස්තරතෝ සිත සමාධි වන සිත් පිළිකුල් භාවනාවේ අර රූප දර්ශන දකින්නට නොහැකි නම් ආනාපාන සති භාවනාව කරන්නට ඕනේ. ඒ කියන්නේ ඇත්තට තියාගත්තාට පස්සේ තමන්ගේ ශරීරයේ ඇතුලේ තියෙන රූප කොටස් දකින්නට දෙන්නේ නැත්නම් සිටියට තරමක් හරි අපිට සිත එකක කර ගන්නට ඕනේ. ඒ නිසා පොදු පරිදි ටික වේලාවක් ආනාපාන සති භාවනාව හෝ කවර භාවනාව හෝ නියැලෙන්නට ඕනේ. සිටි සිටි තරමක සමාධියක් ඇති වෙනවා. ඒ ඇති වුණාට පස්සේ ආස්වාද ප්‍රසආස තරමක සාසුළු ආයාසයක් ඇතුව දීර්ඝ වශයෙන් කරන්නට ඕනේ. මේක ආයාසයක් ඇතුව ඕනෑකමින් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පපුවට වෙහසක් වෙන විදිහට ශරීරයට වෙහසක් කම්පන විදියට බර විදියට ඕලාරි ඕලාරික විදියට ආකාශ සංස්කාරක ගන්න තියෙන්නේ. සියම් මාකාශ ප්‍රස්තාද උදාසුදු ආයාසය ඕනෑක්මක් පමණ හේතුවට යොදවනවා. එහෙම යොදවලා ආස්වාද කරනවා මේ ආස්වාද ගමන් කරන්නේ පෙනහැලි කරා. ඒ පෙනහැලි කරා ආස්වාද ප්‍රඥාස්පස් ඒවා හදවත කරා යනවා. නාලතුනේ ඒ හදවතේ සුද්ධිත සංසාරයේ හදවත තුලින් මුළු ශරීරය පුරාම සුද්ධිත සංසාරයේ තිබෙන නිසා මුළු ශරීරය පුරාම අපි ගන්න ලබන මේ ඔක්සිජන් වායුව අම්ල කරනවා. ඒ ඔක්සිජන් වායුව මුළු ශරීරය පුරාම ගමන් කරනවා. මොකද සිංහල වචනේ මම හරියට මතක නැහැ. ඒ වායුව මුළු ශරීරය පුරාම ගමන් කරනවා. මේක භාවනා දිනු කෙනෙකුට දකින්නට පුළුවන් ආස්වාස් ප්‍රාස්වාස් කරනකොට මුළු කයම දින්දෙනවා. ආස්වාස් කරනවා. ප්‍රාස්වාස් කරනකොට මුළු කයම ඇති තියෙනවා. එහෙම නැතිවනත් මේ ඇට උදර කොටස දෙස් අවධානය යොමු කළොත් පැහැදිලිවම පේනවා ආස්වාද කරන උදර කොටස පින්විතෙන්දී ඉදිරියට යනවා. ආස්වාද කරනකොට උදර කොටස පින්විතෙන්දී හැකියාවකදී පහළට යනවා. මේක සිදුවන්නේ මේ වායු සහ වායෝ ධාතුව උදර පොරේ දෙස ගමන් කිරීම නිසා. සමහර විට දරණාලිය වෙන ඒ ඒවා තුළින් මේ දරණ ලබන ආස්වාද යනවා වන්නේ ප්‍රබල ආකාරයකින් හෝ ඒ ආකාරයෙන් උදර කුහරය තුළ ආස්වාද ගමන් ආස්වාදයට අනුව උදර කුහරය ඉස්සෙන පහසුන ආකාරයට දකින්නට පුළුවන් ඕනෑම අත්දකින්නට පුළුවන්. එතකොට දැන් සමාගයේ සිට තුළ සම්මා සමාධිය තියෙනවා. සියම් වශයෙන් ඒ වගේම තරමක ආයාසකින් තු ආස්වාද කරනවා මේ ආස්වාද දිනලා අපේ ශරීරයේ සෑම කොටසක් ස්පර්ශ වෙන ආකාරය අපිට දැන් දකින්නට පුළුවන්. ඉස්සෙල්ලාම ආස්වාද ගිහිල්ලා පෙනහැලි කරා වදිනා Tamanගේ සිතට දැන් රූප බලන පෙනහැලි රූප සටහනක් දැක්නේ වෙන නිසා පැහැදිලිවම තේනවා මෙන්න මේ ආස්වාද ගිහිල්ලා පෙනහැලි වල ස්පර්ශ වෙනවා. මේක ටික වෙලාවක් බල බල ඉඳලා ඊට පස්සේ ආස්වාස මේ උදර කුරේ තියෙනවානේ මෙයා දැන් දැකලා ගන්නවා බඩේ දුන්න තියෙන හැටි මොනවා කියලා ස්පර්ශ වෙනවා මේක දකින්න පුළුවන් ඊට පස්සේ හදවත දේශ අවධානය යොමු කළොත් එහෙම හදවතේ ගිහිල්ලා මේ ආස්වාස පාස්වාස ස්පර්ශ වෙන ආකාරය අපි පැහැදිලිවම දකින්න මේකේ ශරීරයේ ඕනෑම කොටසක් දෙකට අපි අවධානය යොමු කරලා සියුම් වශයෙන් ආස්වාද කරන විට ඒ ආස්වාද වායෝ ධාතුව ඒ අපි අවධානය යොමු කළ ශරීර කොටස තුළ එක්සත් වන ආකාරය දකින්නට පුළුවන්. උදාහරණ වශයෙන් අපිට මොළයේ කියන මොළයේ දෙකට අවධානය යොමු කරලා සියුම් වශයෙන් ආස්වාද කරනකොට ඒ ආස්වාද වායෝ ධාතුව මොළයට ගිහිල්ලා මොළයේ එක්සත් වන ආකාරය දකින්න පුළුවන් සමාධිය තියෙන කෙනෙකුට. මුළු ශරීරයේම තමයි. ශරීරයේ ඕනම කොටසකට යන ගමන් යටිපතුලට මා කකුල් වල ඇඟිලි වලට නියාදිවා. මේක දෙසම බල බලා සිටින විට මේ මුළු ශරීරයෙන්ම හරියට වතුර මලකින් වතුර විදිනවා වගේ අපි නානකොට තියෙන ශරීරයේ වතුර දෙනවා වගේ මුළු ශරීරයෙන්ම මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාදාමයේ සිදුවන ආකාරය අත්දකින්නට කෙනෙකුට හැකියාව ලැබෙනවා. මේ කියන්නේ අපි ආස්වාද කරන විට, ඒ කියන්නේ හුස්ම ගන්නා විට මුළු ඇඟේම තියෙන රෝම රෝම කූප තියෙනවා. අපේ දාහයේ පිට වෙන්නේ රෝම කූප තුළින්. මේ රෝම කූප තුළින් ආස්ස ශරීරයෙන් මුලම පිට ඒ වගේම අපි හුස්ම පිට කරනකොට බාහිර පුළඟ වායෝ ධාතුව අපේ ජීවම් රෝම කූප තුනේ ශරීරයට ඇතුල් වෙනවා. ආස්වාද ප්‍රසආසයට ප්‍රතිවිරුද්ධ විදිහට මේ ධර්මතාවය කියන්න තමයි. කියන්නේ ආස්වාද කරනකොට අපගේ විතරම උෂ්ණ භාෂාව. එතකොට ඇතුළත උෂ්ණ පිළිමක් තියෙනවා, පීඩනයේ වැඩි වීමක් ඇතර තියෙනවා. ඒක නිසා අඩු පීඩනයේ පැත්තකට වායෝ ධාතුව ගමන් කරන්නට අවශ්‍ය ගමන් කරන නිසා අර සියුම් රෝම කෝපතරින් ආස්වාද කෙරේ. උඩට ප්‍රාස්වාද කරන ශරීරයේ තුල තියෙන ආස්වාද උඩඟාපු පිට කරනවා වායෝ පහතෝ පිට කරනවා. එතන පීඩනය අඩු වෙනවා අර වැඩි පීඩනයේ තියෙන බාහිර පැත්තේ ශරීරයෙන් පිට පැත්තේ ඒකේ තියෙන වායෝ පහතෝ ශරීරයට ඇතුලේ. මේක මුළු ශරීරයේ පුරාම ක්‍රියාත්මක වෙන දෙයක්. ඇහැ දෙක බැලුවොත් ඇහෙන් පවා මේ ඇස් දෙක අරලවස්ම ආස්වාද ප්‍රසආස කරලා බලන ඇහෙන් පවා හුස්ම පිටේන එක මොකුත් වෙන ඇතුල් වෙන එක දකින්නට පුළුවන්. මුළු ශරීරය. මේක හැම දිනකම කරන්නට පුළුවන් කියලා මා කියන්නේ. සමාධිය දියුණු වෙලා තියෙන කෙනෙකුට භාවනා කරලා තියෙන කෙනෙකුට ප්‍රඥාව විදර්ශනා කරලා තියෙන කෙනෙකුට පහසුවෙන් අත්දකින්නට පුළුවන්. මේ මේ භාවනා කරලා අද මේවා අත්දකින්නට පුළුවන් කියලා කියන්නේ මේ අත්දකින්නට පුළුවන් සීමිත දෙනෙක් සිටින නිසා ඊයේ ප්‍රෝජනය සඳහා විශේෂයෙන්ම මේ කම් අපි ඉදිරිපත් කරනවා. එන්න මේ විදිහට මේ මුළු ශරීරයේම ආස්වාස් ප්‍රසආස පිට වෙන ආකාරය හා ඇතුල් වෙන ආකාරයේ දැකදක භාවනා කරනට ඉතාම සාන්තයි, ඉතාම නිවුණු, ඉතාම ප්‍රණීත සත්‍යයකට පිටපත් වෙනවා. මේ සත්‍යයට බලන්න දැන් ආස්වාද ප්‍රසආස ගිහිල්ලා ස්පස්ව කරන රූප කොටස් දෙක බලනවා ශරීරයේ ඇතුලේ තියෙන මේවා බල බල ඉන්නකොට ওই රූප කොටස් ඔක්කොම නොපෙනී යනවා ශරීරයේ ඇතුලේ තියෙන. හරියට බෝනික් එක්ක වගේ. බෝනි කුඩුවේ මතු පිට තමයි තියෙනවා මතු පිට කොටස තියෙනවා ඇතුළ මොකක්වත් නැහැ හිස් කෝරයක් මෙන්න මෙලෙස තමන්ගේ මුළු ශරීරෙම හිස් කෝරයක් ලෙස හිස් වෙනවා නමුත් හැම තියෙනවා මෙන්න මේක ආවට පස්සේ තාමත්ම සාන්දයි මනස එතකොට ඒ හිස් කුහරයේ දෙකෙන් Tamange මනස කැමැති කැමැති විදියට කැමැති කැමැති දිශාවකට ගෙන යනවා. උඩට සිට පහළට ගෙන යනවා, පහළට හරහට ගෙන යන්න පුළුවන්, නැතිනම් උඩට ගෙන යන්න පුළුවන්, උඩින් මැදට ගෙන යන්න පුළුවන්. ඕන පැත්තකට ඕන දිශාවකට කිසිම ගැටීමක් නැතුව සිත ගෙන යන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන හිස් කුහරයේ වශයෙන් මේක දැක්වෙනවා. මේක හැමෙම සාන්තයි සරණ කරන්නේ. ඒ අත්දැකීම ලබපු කෙනෙකුට බොහෝම සුපදායි සමාධියකට උපත් ගන්න, පත් කර ගන්නට පුළුවන්. එහෙම පත් කරගත්තොත් එහෙම එහෙම පුළුවන් වුණත් එහෙම අර මතු කුජ තියෙන හැම දෙස දැන් හැම දෙස් වෙනවා ඒ දෙස බලලා ඉතින්ම තමයි ඉවත් කරන්න පැත්තට. මුළු කයම නොපෙනී ගොස් සර්ව සම්පූර්ණ හිත් භාවයකට සිටපත් වේවි. මේක අරූපාවචර ධ්‍යාන tattයකට සිටපත් වීමක් රූපාවචර ධ්‍යාන නොලබාවි. කියන්නේ රූපණෙහි කිසිවක් නැතුව අහසේ සිට පාවෙන්නා බඳු අරූපාවචර ධ්‍යාන tattයකට සිටපත් වීම. මෙන්න මේ tattයකට සිටපත් වුණොත් ඒක පිටකලාවක් වෙන්නේ ඒක ඉදිරියෙම මේක සංකතෝ ධර්මයක් සංස්කාර ධර්මයක් මේකත් නිත්‍ය නෙවෙයි මේකත් අනිත්‍යයි මේකත් මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි නැතිලා ගියාට පස්සේ මේක නිරුද්ධුණාට පස්සේ කිසිවක් මේක ඉතිරිවන්නේ නැහැ එම නිසා මේක අනාත්ම ධර්මයක් කියන අවබෝධය සමාගයේ සිතතරින් ඇතිලා ඒ අවබෝධයෙන් මේ දෙස බැලුවොත් එතෙන්දී නිවනට සිතපත් වෙනවා මේ ආනාපානසති භාවනාව සහ පිළිකුල් භාවනාව එකට එකතු කරගෙන භාවනා කරලා අරූපාවච ධානයසෝ නිවන හෝ ලබාගත හැකි එක් ක්‍රමයක්. මේ හැම දිනකටම මේ කරන්නට බෑ කරන්නට පුළුවන් අය සිටින බව මා දන්නවා මෙතන ඒ අය මේ අය පිළිවට පස්සේ අත්දැක්කා අත්දැකීම අත්දැක්කට පස්සේ අපිට ඒ මොකද්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න. දිනකටම කරන්නට බැරි බව මා කලින් කිව්වා එහෙම නිසා මේක ටිකක් දුර කරලා බලන්න. එහෙම අත්දැකීමක් ලැබෙන්නේ නැත්නම් අපි ධාතු මනසිකාර භාවනාවට යන්නට විශ්වාසවන්නට ඕන. දැන් මේ අත්දැකීම ලැබපු කෙනෙක් වුණා දහස් මනස්කාර භාවනාව කළ හැකි. දැන් මේ කායනුපස්සනාවේ දහස් මනස්කාර භාවනාව විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙම ශරීරයේ පඨවි ධාතු ඇත, ආපෝ ධාතු ඇත, තේජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇත කියලා පැහැදිලිව දක්වනවා. මේකට බුදුහාමුදුරුවෝ සූත්‍රයේ උපමාවක් දක්වන ධාතුක උපමාවක්, ලවජනිකගේ උපමාවක් එළදෙනවා. මේ හරකෙන් මරන්නට යන පුද්ගලයෙක් හරක මරන්න යන විට හරක ගන්නයිට හරකෙක් ගන්නවා හරක ගෙනියනයිට හරකෙක් ගෙනියනවා හරකේ මරණයට හරකේ මරනවා කියන හරකා කියන සංඥාවේ තේරලා කටයුතු කරනවා මේ හරකා මරණ එයාගේ නම ගලවලා මස් විකුණනකොට මම හරකෙක් විකුණනවා කියන සංඥාව නැතිලා යනවා මම මස් විකුණනවා කියන සංඥාව ඇති වෙනවා හරකා කියන සංඥාව වෙනුවට මස් කියන සංඥාව ආදේශ වෙනවා ඒක වෙනකොට ආදේශ වෙනවා කියන්නේ මේ හරකා කියන සංඥාව නැතිලා මස් කියන සංඥාව ඇති වෙනවා එතකොට මෙන්න මේ වගේම අපි මේ ශරීරයේ දෙස බලන්න මේක ශරීරයක් කිය. මේක ස්ත්‍රියක් කිය. මේ පුරුෂයෙක් කිය. මේ මමය. මේක මගේ ආඥාදී විවිධ සංඥාවල මුලාවල පැටලෙන මෙතෙක් කල් සිටියනම් මෙන්න මේ සංඥා සියල්ලම නිරුද්ධ වෙලා මෙතන තියෙන්නේ ධාතු කොටක් ධාතු කොටක් ධාතු කොටක් කියන සංඥාව පීඩන්නට ඕන. එහෙම පීඩනකොට ආත්ම සංඥාව දුරු කරලා අනාත්ම සංඥාව ඇති කරගන්න පුළුවන්. මේ සඳහා තමයි අපි මේ ධාතු මනසිකාර භාවනාව ප්‍රබල කරගන්නවා. එතකොට මා කියවා මේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරෙන් බව. සමහර විට මේ වචන මේ අය දන්නවා ඇති තේරුම් ගන්න ඇති කෙසේත් නොදන්නවා ඇති කියන අදහසෙන් පරමත සරල ශක්තිය මේවා පිළිබඳ විස්තරයක් කරා. පඨවි ධාතුව කියන කේ සරල අදහස පස්වන ස්වરૂපය කියනවා. දැන් අපි තම අමු බහක අමු දීලක් ගත්තොත් වෙන මේ කාලී තියෙනවා වතුර ගතියක්. මේ ඔක්කොම එක ගන්න. ඒකේ තමයි මේ වතුර ගතිය තමයි ආපෝ ගතිය කියලා කියන්නේ. මේ වතුර ගතිය වේල්ල වේල්ල වේල්ල කියන නීය තව කැලලක් පාටපත් වෙනවා. වතුර ගතිය උඹාක් ගන්න. දැන් මේ මදර කැලල අපි පොළොවට දැම්මොත් ඔබ පස් ඉරලා දිදලා දිදලා පස් වෙනවා. අනේ පස් වෙන ගතිය මේ කැලේ දින ඒක තමයි ඒ කියන පටවි ධාතු. එතකොට දැන් මේ කොටස් දෙක මෙයාට තේරුම් ගන්න පුළුවන් මේ දීයේ තියනවා දැන් අම්ලීයේ පඨවි ධාතුවකුත් තියෙනවා ආපෝ ධාතුවකුත් තියෙනවා. දැන් මේක දීයේ ඇල්ලුවට පස්සේ විශේෂයෙන් මේක මතු පිට කුඹුල නැත්නම් පොත්ත ගලවලා ඇල්ලුවට පස්සේම සිසිලක් තියෙනවා. නැත්නම් උත්සාහ වෙන දෙයක් තියෙනවා. අදට දැනෙනවා. මේක තමයි ඒකේ තියෙන තීජෝ ධාතුව කියන්නේ ප්‍රශ්නය හොතේට. ඒ වගේම මේ දීය අමුලිය නිසා පින්බලවා කියනවා මේක වේදෙනකොට වේදනකට හැකිදෙල හැකිදෙල අර පින්බල ස්වરૂපය තමයි දීයේ තියෙන බාලෝ ධාතුව කොළංගදී මෙන්න මේ වගේමයි අපේ ශරීරයේ තියෙන කොටස මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් මේ මේ දස්සන වලින් දැක්කා. අපි හිතමුකෝ හදවත දැක්කයි කියලා හදවත දැක්කම උදාහරණ. මේ හදවත දැක්කම මෙයාට තේරෙනවා ඒක තුල තියෙනවා සෙතමයි. අනිවාර්යයෙන්ම තියෙනවා කියලා ගත්තත් කෝවිදත්තත් එතම නැති. මම ගත්තත් එතම නැති. මේ සත්‍යමනේ තමයි ආපෝ ධාතුව කියන්නේ. ඔය කියන්නේ කල්ලනකොට අපිට දැනෙන සීතලක් හෝ රස්නයක්. ඒක තමයි ඒක දීගෝ ධාතුව කියන්නේ. මේ දැන් හදවත නම් උපමාවට ගත්තොත් හදවත දිහා බලුවම මේ පින්බිල වාගේ තියෙන ස්වරූපයක් තියෙනවා. නැත්නම් ඔය පිටාට ඒ වගේ දෙයක් ගත්තා නෑ ඒක තියෙන්නේ නැති බාහිර කුමක් පිළිබඳවක් වගේ දෙයක් නෙමෙයි. එතකොට මේ සෙම්බෙන් ස්වરૂපයේ වායු ධාතුව. මේ හදවතේ තියෙන මේ කොටස් මේ කියන්නේ වතුර ආදී කොටස් දෙවිලා දෙවිලා ගියානම් එහෙම ඔය හදවතේ ඇතුලේ තියෙන කෑලි දැක්කම මේ මස් කෑලි වේදලා වේදලා කියලා කරවල වාගේ තත්ත්වයක් වේදලා ඒකත් කුඩු කරලා පොළොවට දැම්මනම් පස්සලන එතකොට එන්නේ තියෙනවා පටවි දහතුවක්. එතකොට හදවත කියන එක අපි හඳුනා ගැනීම සඳහා දක්වනට ප්‍රඥාව. මේක හඳුනා ගැනීමට ඕන. ඒක නිසා අපි ඒකට සම්මත කරගන්නවා. එතනින් සම්මත කරගන්න කියලා. අපි මේකට හදවතේ තියෙන්නේ. මොන භාෂාවකින් මොන වචනයක් ඒකට උදාගන්න පුළුවන්. එතකොට මේ හදවත කියන සංඥාව වැරදි. ඒකෙන් තියෙන්නේ පටවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. ඉස්සෙල්ලාම ඔය විදිහට ඔය දහස් හතර අවබෝධ කරගන්න කර්මත්‍ය කන් ලබාගත් හරි ඔබන් ජීවත් කරලා ඊට පස්සේ අර කණිජේ විදිහට ආස්වාද ප්‍රසාර සියුම් මතේ අරගෙන ඒව ශරීරයේ ඇතුලේ තියෙන කොටස් වල ස්පර්ශ වන ආකාරය දකින්න පුළුවන් නැති දෙනවනම් ඒ ස්පර්ශ වෙනකොටම දකින්නට පුළුවන් ඒ ස්පර්ශ වෙනකොට ඇති වෙන තීව්‍ර දහස්. මම හිතන්නේ මේ කියන කොටස් තේරුම් ගන්නට පුළුවන් වෙයි කියලා අපි අනිත් පැත්තට කියනවා. අපි දැන් ශරීරයේ දෙත ශරීරයේ දෙත සිතින් බැලුවට පස්සේ සමහර ශරීරයේ කොටස් තියෙනවා. අපි ගත්තේ ඉඳන් හදලට මේ හදවත දෙත බැලුවට පස්සේ ඒක දෙත සිතින් බලලා අවබෝධ කරගන්න මේකේ තියෙන පඩේ ධාතු ගොඩක්, මේකේ තියෙන ආපෝ ධාතු ගොඩක්, මේ තේජෝ ධාතු ගොඩක්, වායු ධාතු ගොඩක්. ඊට පස්සේ තවත් ශරීර කොටස් ගන්න බලන්න අපි දැන් පෙනෙන්නේ කියලා මේ දැක්කේ අර මේක දැක්කියල පොඩොල් වල පාටට වාගේ පැත්තට කපලා තියෙන හැම රූප සදාන් මේ දැක්කා. ඒක දෙකට කපලා තියෙන එක දැක්කා. ඒවත් දෙකට පල්ලා තියෙන සංකර මාත්‍රාවේ තියෙන තත්යන් දැක්කා. මේ කියන්නේ මොනවද මෙතන කියන්නේ පඨවි ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායෝ ධාතුවක් මෙතන පෙනහැලි කියලා දෙයක් නැහැ කියන සංඥාවක් මෙතන තියෙන්නේ ධාතු හතරක් කියන සංඥාවක් ඇති වෙනවා මෙන්න මේ විදිහට වකුගඩු ගත්තා ඉස්සෙල්ලා මේ මේ රූප වල මාස්ටරින් පස්සේ වකුගඩුවක් වෙනවා සම්බොන් කියන රූපයකට වාගේ හැදේ ප්‍රවාහය කියන එක. මේ දැක්ක එක රස පාද දෙනවා මත් දැල්ලක් ඒක ඇතුලේ පොල් කපලා තියෙනවා දැක්කා. ඒකට සංකර මේකේ වතුර ගැතියක් තියෙන බව මේක තේරෙන්නට ඕන. ඒකේ ශක්තියක් තියෙන බව තේරෙන්නට ඕන. ඒකේ පිම්බිලා තියෙන එක තේරෙන්නට ඕන. ඒ වගේම ඒක පස්සල යන ස්වරූපයකට පස්සන ගතියක් එක තියෙනවා පස් ගතියක්. පටවි ධාතුවක් තියෙනවා. තියෙනවා තියෙනවා. මේ ධාතු හතර හැර ඒ වකුගඩුව කියලා දෙයක් සත්‍ය වශයෙන් නෑ. තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. මෙන්න මේ විදිහට මේ ශරීරයේ කොටස් අරගෙන එකින් එක එක පඨවි මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියලා විමර්ශ විමර්ශ බලන්න. සංදානය කියන අපේ අතේ සමතත්. දැන් මේ මෙන්න කපනකොට අර විදයෙන් හැම කලලා තියෙන ආකාරය දැක්කා. විශේෂයෙන්ම ඒක උපසතමන් නැවතුන බලන්න අම කලෙව ගලවනකොට ওই ලක්ෂණනේ හිතට මත පිටින් පොට්ටේ ලස්සන තිබුණා සමගලලා දානකොට පැත්තට ඇතුළේ වැටෙනවා පහළ. ඒ ඇතුළේ වැටෙනකොට ලස්සන නෑ. අර දිගහැරලා පිමුගිලා තියෙනකොට තමයි ලස්සන තියෙන්නේ. එතකොට ඒකේ තියෙන වසර ගතියක්. අනේ නැදේ තියෙනවා මේ මත පිටක් තියෙනවා වසර ගැටියක් එතමනියක් තියෙනවා කියලා. මේ විද්‍යාමක් ලෙස බැලුවොත් එන. අද ඒ විලුම්බක කෙනෙක්ගේ මම හොත්තටම වෙවිලා තියෙනවා කියලා පැනිලවා එතන වතුර ගැටුමක් වගේ පේනවා ඒකට තමයි යත් හරි වෙන තරඟ වෙනවා එතන වතුර ගැටියක් තියෙනවා මේ සාමයේ වතුර ගැටියක්. යන්නකොට ප්‍රශ්නයක් කොහේ ඉඳලා දෙනවා තේජෝ ගැටියක්. ඒ වගේම හඳ පින්විලා තියෙනවා. යහම හැකියිලා කියන්නේ වාපයකට ගියාට පස්සේම අර පායව දහතුන් වාක් කියන. ඒකේ පායව දහතු තියෙනවා. පායව දහයෙන් කුම්බල සියක් ගන්න එකක් නැහැ. ඉතින් හැකියිලා ගිහිල්ලා දින්ගට පොළු වාගේ වෙනවා. එතකොට ඒක වෙන්නේ අර වායෝ දහකේ ක්‍රියාදාමයේ විස්පදින සිදු නොවිය තිබෙනවා. ඔබ මේකෙන් තේරුම් ගන්න වායෝ දහකක් මේ හැමේ තියෙනවා. ඊළඟට මේ සම දීලල දැම්මොත් පංචල්පස්සිය දැන් අපි නෝ හරකිව හමක් කරගෙන වේලුවේ වේලලා අපිට බෙරේකට ගන්නවා රබානකට ගන්නවා දැන් මේ හැම කුඩු කරලා කුඩු කරලා කුඩු කරලා අපි ඒක වලලා තුරලා පොළොවට දැම්මොත් පස්සේ නෑ ඒක තමයි ඒක තියෙන පැටලී දහස ඒ වගේම අපේ හිමත් අන්තරම වේලුවත් වෙන. අදුනාර කලින් කොට දින කොට වේලලා තියෙන එක. ඔය කෙලෙස්ලයක් වෙන එක තමයි සෝරලා බලන්න. පිටි පිටි පිටි පිටි වාට ගැලෙක සෝරන්නේ. එතකොට ඒක තමයි තියෙන පැටලීම. මේ ධාතු හතරේ හතරක තමයි අපි මේ සම කියලා කතා කරන්නේ. සම කියලා හඳුනගන්න. සත්‍ය වශයෙන් තියෙන ධාතුවක්. මෙන්න මේ විදිහට ශරීරයේ තියෙන කොටස් Tamanට දැන් රූප සතහන් දැකලා තියෙන නිසා ධර්මයේ ශරීරයේ කොටස් තේරුම් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ පඩේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන නිගමනයේ සමානම බහින්නට ඕන. අපි කියවට නෙවෙයි සමාත අවබෝධ වෙන්නේ. එහෙම අවබෝධ වුණාට පස්සේ දැන් මොන ශරීරයම පේනවා. මොන ශරීරෙම දැන් එකට ගන්නට පුළුවන්. දැන් මේ අය මේ අපකණකේ හැම බලවලා තියෙන රූප සටහනක් දැක්කා. දැන් මේ ඔක්කොම මුළු ඇස තුළම කොටස් තියෙන මුළු ඇසම එකට ගන්න. ඒකට අරගෙන බලන්න මේකේ වතුර ගතියක් තියෙනවා. මේකේ රසණයක් කියලා තියෙනවා. ඒක දහතුවා. මේක පිළිහිලා මොනවද කියනවා. මේ පාටේ දුක. දැන් මේ මුළු ශරීරයේම විශේෂිත පාදාන්තය දක්වාම එකවර මනසින් ග්‍රහණය කරන්නට පුළුවන් නම් පඨවි ධාතු කොටක් ආපෝ ධාතු කොටක් තේජෝ ධාතු කොටක් වායෝ ධාතු කොටක් කියන එතකොට මේ අවබෝධය තුළින් තමයි තේරෙන්න ඕන මේ ශරීරය අරගෙන මම කියලා හිතපු එක මෝඩකමක් නේද මෙන්න මෙතනයි මගේ මෝඩකම තියෙන්නේ කියන ඒ මෝඩකම තමයි පිස්සෙන්නට ඕන කියන්නේ කලින් මේ ශරීරය අරගෙන මම මම මගේ මගේ මගේ ආදී වශයෙන් කතා කළා හිතුවා ශරීරයේ කොටස් අරගෙන නාසය දිව ශරීරයේ අදවත පෙනෙන ලකුබඩු ආදී කොටස් දෙන්න හිතුවා දැන් මේ පඩවි ආදී ධාතු වශයෙන් අපේටම අවබෝධ වෙනකොට තේරෙන්න ඕන මෙතෙක් කල් මම මුලා වෙලා හිටියා කිසි තැනක මෙතන මම කියලා ගන්නට දෙයක් නැහැ මගේ ශරීරය කියලා ගන්නට දෙයක් නැහැ ගෑනියෙක් කියලා ගන්නට දෙයක් නැහැ මිනිහෙක් කියලා ගන්නට දෙයක් නැහැ තියෙන්නේ ධාතු ගොඩක් පමණයි අර කලින් හරකේ විඤ්ඤාණ විඤ්ඤාණ මරක විඤ්ඤාණ මරණ විඤ්ඤාණ මරක මරණා කියන සංඥාවේ සීතල හරක මැඩුවත් මරණ විකුණනමිට මස් විකුණනවා කියලා කියනවා විනා මරක විකුණනවා කියන සංඥාව ඔහුගේ පිට තුළ නැහැ. අන්න එලෙසින්ම අනුන් භාවනාව හරියට කළොත් එහෙම කලින් අර මගේ ශරීරයේ ගැහැණියක් දෙන්නේ ආදී කියන සංඥා දුරු වීම මේ ධාතු හතරක් පටවිය ආපෝ තේජෝ ආයෝ කියන මූල ධාතු හතරක් පමණයි මෙතන තියෙන්නේ කියන සංඥාව ඇතිවන්න ඕන. මෙන්න මේ සංඥාව ඇති වුණාට පස්සේ අන්න ධාතු සංඥා සූත්‍රයේ කියන කැලලක් දැන් මේ අපි කියන්නේ. මේ දහ පටවිය ධාතු කොටස වෙනම එකක් කිය. ආපෝ ධාතු කොටස තවත් කොටසක් කිය. තවත් වෙනම කොටසක් කිය. ඊගොල්ලෝ තවත් වෙනම ධාතු කොටසක් ආපෝ කියන තවත් ධාතු කොටසක් කියලා ඔය ධාතු හතර දෙස බලලා හතර පැත්තකට ඔය කොටස් හතර දෙන්න. මුළු ශරීරේ වගේම තමයි තියෙනවා මෙන්න පටවි ධාතුව පැත්තකට දැම්ම මෙන්න ආපෝ ධාතුව තවත් පැත්තකට දැම්ම මෙන්න තේජෝ ධාතුව තව පැත්තකට දැම්ම මෙන්න ආපෝ ධාතුව ධාතු කොටස දෙක තවත් පැත්තකට දැම්ම මේ කියප හරියට දැම්මොත් එහෙම මේ තමන්ට පිටට තියෙන රූප නිමිත්ත සම්පූර්ණයෙන්ම නොපෙනීකොත් ධර්මයක් බවට පත් වෙනවා ශූන්‍යතාවයකට පත් වෙනවා ඒ ධාතු විභංග සූත්‍රයේ දක්වන බුදුහාමුදුරෝ ඒ විදිහට කළාට පස්සේ අර්ථාකරණ විඥානයේ පදසිටට කියන්නේ ඊට පස්සේ ඉතිරවන්නේ විඥානයේ පමණයි කියන එකයි වදා. මොකද රූපය දක්ෂණය වන්නේ රූප නීති ඒ විලාසට සමන්ගේ සිතට අරමුණන්නේ. නීති එනකොට අවශ්‍ය නම් රූපාවච අරූපාවච ධ්‍යාන තත්ත්වයට පිටපත් කරගන්න. මේ අනුව පිළිපදින්නට පුළුවන්. ඒක ටිකක් ධනසත් දෙකක් වගේ කාලයක් ගත වෙනන්න පුළුවන් නිසා ඒක අවශ්‍ය වෙන නිසා අපි ඒ අරූපාවච පැත්තට ඔතෙන්දී සිත කරන ආකාරය දැන් කියන්නේ මේක සත්‍යයෙන් සිත සිත් භාවයට පත් වුණාට පසුව නිවනට සිතපත් කර ගන්නට නම් ඒ සිත් භාවයේ සිටින්න මේ සිත් භාවයේ කියන එක දැනෙන්නේ සිතට මේ සිතේ දැනීමක් තියෙනවා ඒ දැනීමට අරමුණු වෙන ස්වභාවයක් මෙතන දෙකක් තියෙනවා. මොකද දැනීමක් තියෙනවා දැනීමට අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා. මේ දෙක දෙක වරින් වර දෙන්න බලන්න. වරක ස්වභාවයේ දෙක සිටින්න බලන්න. ස්වභාවයේ ඒකේ අත්දැකීම මෙන්න නිස්සාරය කියලා. ඒක දැනෙන ගතිය කියලා මෙන්න දැනෙන ගතිය කියලා ඊළඟට බලන්න. මේ විදිහට වටින් වල නිස්සාරයක් දැනෙන ගතිය, නිස්සාරයක් දැනෙන ගතිය දෙක බලස් බැලුවට පස්සේ මෙතන තියෙනවා අරමුණක් සහ සිතක් කියන කරුණු දෙක පැහැදිලිව දකින්නට පුළුවන්. අදට. මේ දෙක අත්‍යක්ෂාට පස්සේ නිස්සාරය දකින්නේ මගේ සිතින් මේ සිත නිරුද්ධ වුණොත් එන සිත් භාවයට මොකද වන්නේ? මෙලෙස භාවයේ දකින්නේ සිටින් පිටට අරමුණ දෙයක් සිස්භාවයේ තෝනතාවය මේ සිස්භාවය අර දකින්නේ සිටින් නිසා අරමුණන්නේ සිටින නිසා සිත නියුණොත් තියෙන සිස්භාවයේ මූලය සිත නිරන්තරයෙන් නිරුද්ධ වී නිරුද්ධ වී යන නිසා අපට එක දිගට පේනවායි කියන සිස්භාවයක් නිරුද්ධ වී නිරුද්ධ වී යනවා ඒක නිසා මේ විස්භාවය අනිත්‍ය ධර්මයක්, නිරුද්ධ වී යන ධර්මයක්, අනාත්ම ධර්මයක් කියන පැහැදිලි විපස්සත් අත්‍ය කියන ඒ කියන්නේ සමානට වෙන අවබෝධය හදවතකින් දැකලා මේකත් සංස්කාරයක් මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි නිරුද්ධ වෙනවා කිසිවක් පිටවන්නේ නැහැ කියනකොට නිවනට එළිදී සුදුසුපත් මේ ආකාරයෙන් ධාතු මනසිකාර භාවනා පොලිපරි අපට නිවනට සුපපත් කරගන්නට පුළුවන් කැමති නම් අරූපාවච ධ්‍යානවලට යන ආකාරයෙන් පළවෙනි එකටවත් ගියොත් මගෙන් අහන්නේට මම මේ ඇයිද වෙනම උපදෙස් දෙන්නම්. එතකොට මේක හැම දිනකටම කරන්නට පුළුවන් කමක් නැහැ. මෙතන ඒක අපි පැහැදිලිවම දන්නා කරලා ඉතින් පුළුවන් හැටියට හරි. Tamange ශරීර කොටස් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් අතරට වෙන්කර කරලා වෙන්කර කරලා බලලා අඩු වශයෙන් තීරණයකට අවබෝධයකට බහින්න මේ ශරීරය කියන්නේ මේ ධාතු ගොඩක් කියන එක. ඒකවත් ඇති වුණොත් ඒකත් ලොකු දෙයක්. මොකද මුලයි ශරීරය පිළිබඳ තියෙන මුලාව නැති වෙන සඳහා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සමහර විට අතේකම මෙතන ඉන්න ජීව දෙනෙකුට එක්කෙනෙකුට හරියට වශයෙන් මොංගල් සංකේමත වාසනාව ලැබෙනවා ඇති. ඒකම වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. මේක කියන ශාසනාව දැන් නිම කරනවා. උපදේශ ගැනීමට අවශ්‍ය කෙනෙක් උදේ නම්